කලින් සෞෂන්ද පනත් කෙටුම් පත අපිත් එක්ක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වර්තමාන ජනාධිපතිවරයා සාකච්ඡා කරා. එහෙම සාකච්ඡා කරලා අපි අපේ අදහස් දුන්නා. ඒ සාකච්ඡා හරහා කරපු සංශෝධනත් එක්ක තමයි ලීගල් ඩ්‍රාෆ්ට්මන් කමිටි එකට මේක ඉදිරිපත් කරේ. දැන් වෙනකොට මේක කැබිනට් එකට දාලා අනුමත කරගෙන තියෙනවා. ඒක පනතක් විදියට පාර්ලිමේන්තුවට ගෙනා යුතුයි. පනතක් විදියට පාර්ලිමේන්තුව ගෙන ඒමට පෙර සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රධාන වෘත්ති සමිතියත් එක්ක මේක සාකච්ඡා කරන්න කියන ඉල්ලීම අපි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කරනවා.